රේඩියෝ වල සවුන්ඩ් එක වැඩි කරන හැටි දන්නවද? දන්නවද? රේඩියෝ එකක කරාමයක් තියෙනවා. ඒක දකුණින් වමට කරකෙවුවාම සද්දේ වැඩි වෙනවා. වමෙන් දකුණට කරකුවාම සද්දේ අඩු වෙනවා. 100 වැඩි කරන්න ඕනේ. 100ටත් ඒ වගේම මීටරයක් තියෙනවා. ඒ තමයිලු 80 අඩු කරන්න අඩු කරන්න 100 වැඩි වෙනවා. ඕන රේඩියෝ එකේ මීටරේ වගේ මීටරයක් තියෙනවා. ඒ මීටරේ පොඩ්ඩක් අරකලා 100 ටිකක් වැඩි කරගන්න. මිත්‍යාව පවතින්නේ කුමක් නිසාද? සම්මාව නිසා තමයි මිත්‍යාව පවතින්නේ. මිත්‍යාව සම්මාව නිසා පවතිනවා. මම මිත්‍යාවෙන් යමක් දකිනකොට දුක හට ගන්නවා. එයින් විමුක්තිය ලබන පිණිස සම්මාවේ අවශ්‍යතාවයක් හට ගන්නවා. ඒ නිසා සම්මාව පවතිනවා. මම කතා කරනවා මට වැරදෙනවා. දෙතිස් කතා කියවෙනවා. ඒ නිසා අමනාපකම් ඇති වෙනවා. ගැටීම් ඇති වෙනවා. මිනිස්සු මාව එලා දකිනවා. ඒක નિවැරදි කරගන්න මට සම්මාවක් අවශ්‍ය වෙනවා. එහෙනම් මිත්‍යා වාචාව නිසා සම්මා වාචාව පවතිනවා. මට යමක් ඇයෙන ඒක හරියට මට තේරෙන්නේ මගේ අවබෝධයට මම තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේ ඇයිච්ච දේ නෙමෙයි වෙන එකක්. ඒ නිසා මං ගැටිලා ප්‍රශ්න ඇති කරගෙන මම හැමෝම ඉස්සර නින්දාවටපත් වෙනවා. තේරුම් ගත් එක වැරදි. මට තේරිච්ච එකක් වැරදි. නිවැරදිව තේරුම් ගන්න මට සම්මා සෝතිය අවශ්‍ය වෙනවා. ඇයි අර කියන දුකේ මට නිදහස් වෙන්න. හරි කියලා හිතලා තමයි මම කරන්නේ. ඉතින් බැනුම් කෝටියයි. හරියට කරන්න මට තේරෙන්නේ අර වැරදි ඇසිරීම නිසා සම්මා කම්මන්තයක් වායාමයක් මට අවශ්‍ය වෙනවා. මං සමාධියටපත් වුණා සමාධියටපත් වුණා කියලා සමාධියට කොහොම ගණම විනාඩි 21ක් මං සමාධියට ගියා. අර්ධයටම විනාඩි 21ක මනමන හිටියානම් එයා කොහෙද හිටියේ? උරුලෝසුවේ. එක්කෝ එයා පොඩි කට්ට නැත්නම් ලොකු කට්ට. සමාධියට නෑ එයා ඔයා හිටියේ උරුලෝස ඇතුලේ. ඒ වගේ අපි අනන්ත අප්‍රමාණ මුලා වෙලා මිත්‍යා සම්මා සමාධි වලට අසු වෙනවා. මිත්‍යා සමාධියක් ලෝකයේ තියෙන නිසා මම අසු වෙන නිසා මට සම්මා සමාධියක් නිවැරදි සමාධියක්, නිවීමේ සමාධියක් අවශ්‍ය වෙනවා. මේ කතන්දර ඔක්කොම කියන්නේ උපමාවක් මේ. තාම ඔරිජිනල් එක කිව්වේ නෑ. මේ සියලු මිත්‍යාවල් නිසා සම්මාව පවතිනවා. සිය වැඩි කරගන්න. සම්මාව කුමක් නිසා පවතින්නේද? ඒක දන්නවනම් මේ වෙනකොට රාත් මේ ධර්මාසනෙට වඩින්නේ මං ගිලම්පතේ කරගෙන මං වඩින්නේ මෙතන වැඩෙන්නේ ඒක තේරෙන්නේ නැති නිසා. සම්මාව මේ ලෝකයේ කිසිම දෙයක් නිසා පවතින්නේ නැහැ. ඒ නිසාලු සම්මාවටපත් වෙච්ච අයට පැවැත්මක් නැත්තේ. මිත්‍යාව නිසා සම්මාව පවතිනවා නම් සම්මාව නිසා මිත්‍යාව පවතිනවා නම් සම්මාවට පැවැත්මක් තියෙනවා. එහෙනම් ලෞතර බුදුහාමුදුරුවෝ ලෞතර තථාගතයන් වහන්සේ සම්මාව ගැන දේශනා කරන්නේ ඇයි? ඒකත් පැවැත්මක්. රාතන් වහන්සේ සම්මාවෙන් නම් වැඩ සිටින්නේ. අපේ ලෞතර තථාගතයන් වහන්සේ සම්මාව වෙනා වැඩ සිටින්නේ උන්වහන්සේලාට පැවැත්මක් නැත්නම් එහෙනම් සම්මාවට පැවැත්මක් නැහැ කියන එක ඔප්පු වෙලා ඉවරයි. සම්මාව කුමක් නිසා පවතින්නේද? සම්මාව නිසාම පවතිනවා. එහෙනම් මේ ලෝකේ මිත්‍ය හැම එකක්ම හතරලම සම්මාවටපත් වුණාම මට පැවැත්මක් තියනවද? මම බලාපොරොත්තු වෙන සම්මාව මට ලැබෙනවද? නැහැ. එහෙනම් සම්මාව කියන එක මොකද්ද? මිත්‍යාවෙන් නිදහස් වීමට තථාගතයන් වහන්සේ ලෝකෙට අඳුන්වලා දීපු සංකල්පයක්. මේ හැමදේම හැවිලෙනවා. ඇවිලීමෙන් නිදහස් වෙන්න භාග්‍යතුන් වහන්සේ දීපු විශේෂ කමඨාන පණිවිඩයක්. ඒක පණිවිඩයක් විතරයි. මේ කෝපේ මට දුකයි, මේ පිඟාන මට දුකයි, මේ ශාලාව මට දුකයි, මේ හැමදේම මම සම්මාවෙන් දැකලා හැම එකම නිදාස් වෙනවා. නිදාස් වෙන්නේ මොකටද? සම්මාව අවබෝධ කරගන්න. ගිහින් බලනකොට එහෙම එකක් නැල්ලෝ. නිවනක් ඇත. මේ හැමදේම දුකයි නිවන් දකින්න. එහෙනම් නිවනක් ඇත. දකින්නෙක් ඇතද? දකින්නෙක් නැත. එහෙනම් දකින්නෙක් නැත්තම් කොහෙද තියෙන නිවන? කොහෙද තියෙන නිවන? නිවනේ නිවන තියෙනවා. නිවෙනලු තියෙන නිවන. ඒකට ගිය කෙනා නිවෙන නිසා එයාට ඒක දකින්න කවදාවත් ලැබෙන්නේ නැල්ලු. ඇවිලිච්ච කෙනාට දකින්න පුළුවන්ලු. ඇවිලිලා ඉන්න නිසා නිවන යට පේන්නේ නැල්ලු. ඒක පේන්න නම් එයා නිවෙන්න ඕනෙලු. නිවුණාට පස්සේ නිවිච්ච කෙනාට ඒක පේන්නේ නැල්ලු. ඇත කියා යමෙක් පවසයිද? ඔවුට ඒක ඇත. නැත කියා යමෙක් සිතයිද? ඔවුට ඒක නැත. ගැටුණාද? මේ සත්වයා මට අතුරෙක් කියලා හිතනවා එයා අතුරෙක්ද නැද්ද? අතුරෙක්. මේ සත්වයා මට මිතුරෙක් කියලා හිතනවා නම් ඒ සත්වයා මිතුරෙක්ද අතුරෙක්ද? මම ඇත කියනවා නම් ඒ දේ ඇත. මම නැත කියනවා නම් ඒ දේ නැත. එහෙනම් මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම මොකද්ද? මට සාපේක්ෂව ගොඩ නැගිච්ච ඒවා. මේක කරදරයි කියලා මම හිතනවා. කරදරයි කියලා හිතන නිසා මේක මට කරදරයි. මේකෙන් කිසිම කරදරයක් නැහැ. එදායින් පස්සේ ඒක කරදරයක් නෙමෙයිලු. මේක මගේ නිවනට බාධායි නෑ. මේක තමයි මගේ නිවනට කමටහන. එදා ඉඳලා ඒක නැත්තම් හරි ඉන්නත් බැරිලු. ඒක ඕන හිතම අද ඒක ඇයි ඒකත් මේ කමටහන. පටිසෝතගාමි චින්තනය. මගේ දික්තිය, මගේ සෝතය, මගේ ජීවා, මගේ කම්මන්තේ වායාමේ සතිය සමාධිය මේ හැම දෙයක්ම නිවනට නුහුරුයි. ඒක උරු කරන්න ඕනේ. මම මේකෙන් නිවෙන්නේ නැහැ. මම මේකෙන් ඇවිලෙනවා කියලා මම අනන්ත අප්‍රමාණ දේවල් ඔළුවට දාන්නේ නැහැ. ඒ හැමදේම මම නිවෙනවා. ඒක වෙනස් කරගන්න ඕනේ. රාගෙන් දකින්න කෙනාට ස්ත්‍රිය ස්ත්‍රිය රාගික වස්තුවක් ගණිකාවක් වශයෙන් පේනවා. සෙනෙහසෙන් දකින්න කෙනාට ස්ත්‍රියක් සහෝදරයෙක් වශයෙන් පේනවලු. ආදරෙන් දකින්න කෙනාට අම්මා කෙනෙක් වගේ පේනවලු. මිතුරුකමෙන් දකින්න කෙනෙකුට සහෝදරයක් මිතුරියක් වගේ පේනවලු. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒ නාම රූපයේද මගේ දැක්මේද? භාග්‍යතුන් වහන්සේ දික්තිය නිවැරදි කරන්න කිව්වා මිසක් දික්තියට අසු වෙන රූපේ නිවැරදි කරන්න කිව්වේ නෑ. කිව්වේ නෑ. එනිකක් ලෝකේ නෑ. දැන් වැරදිච්ච තැන දන්නවද? සම්මාව වැරදුනාද මිත්‍යාව නිවැරදිව තේරුම් ගත්තේ නැද්ද? මිත්‍යාව නිවැරදිව තේරුම් ගැනීමමයි සම්මාව. එහෙම එකක් නැහැ. මිත්‍යාව නිවැරදිව තේරුම් ගැනීම මිත්‍යාව නිවැරදි කර ගැනීම සම්මාව. හැබැයි සම්මාව තුළ පැවැත්මක් නැහැ. නිසා සම්මාව කියන්නේ මේකයි කියලා කියන්න බෑ. වැරදි දේවල් කතා කරන්න එපා, දෙතිස් කතා කතා කරන්න එපා, පරුසා වච, පිසුනා වච, සම්පප්පලාප, මුසාවාද, ව්‍යාපාද මේවා කතා කරන්න එපා. කතා කරන්න එපා. ඒවා කතා කිරීම වැළකීම සම්මාව කියලා කිව්වා මිසක් මෙන්න මේ විදි මේ මේ දේවල් කතා කිරීම සම්මාව කියලා කවුරුද කිව්වද? එයි. සොරකම් කරන්න එපා. සොරකම් කරන්න එපා කියන එක සම්මාව. හැබැයි සම්මාව තුළ සොරකමක් නැහැ. ඒකට මොනවාද ධම්පදයක් සීලයක් තියෙනවද? එහෙනම් මොකද්ද මේ සම්මාව කියන එකෙන් තථාගතයන් වහන්සේ අපට කියන්නේ? මිත්‍යාව අවබෝධ කර ගැනීමත් මිත්‍යාව නිවැරදි කර ගැනීමත් ඒක තුලමයි සම්මාව අටගන්නේ සම්මාව පවතින්නේ සම්මාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නිවන හොයාගෙන හොයාගෙන යනවා නේද රාතේ ළඟට කියලා වැදලා අඬාගෙන අඬ ස්වාමීනි නිවන කියන්නේ කොහොමද මොන එක කියන්නේ කොහොමද එහෙම එකක් නැහැනේ නිවිච්ච කාට නිවනක් දැනෙන්නේ නැහැ. ඇවිලිච්ච කාටල නිවන දැනෙන්නේ. අදිසි අද රෑ වෙනකොට රාත් වෙනවා. මොකද ඒ තියෙන්නේ? නිවන් කුලප්පුවා. යට නිවන් කුලප්පුවා. අර එක එක කුලප්පු තියෙන මිනිස්සුන්ට නිවන් කුලප්පුවා තියෙනවා. නිවුණු ඇත්තට නිවන් කුලප්පුවක් නැහැ. ඒ නිසා යා නිවීම සොයන්නේ නැහැ. නිවීමේ අවශ්‍යතාවයකුත් යක් නැහැ. නිවීම දන්නේත් නැහැ. නිවීම කියන්නත් බෑ. හැබැයි යා නිවිලා. ඒ නිසාලු රාතන් වහන්සේලා ගොඩක් මම රාත් කියලා කියන්නේ නැත්තේ. ඇයි? එම කියන්නේ එයා දන්නේ නැනේ කොහොමද ලියුනේ කියලා. කියන කට්ටිය දන්නේ නැල්ලෝ. දන්න කට්ටිය කියන්නේ නැල්ලෝ. පැහැදිලි නේද? මම රාතේකට තේරෙන්නේ වද කියන්නේ. එහෙමද? රාතේකට තේරෙන්නේ මොනවද? රාතේකට මොනවද තේරෙන්නේ? තේරෙන්නේ නැති නිසා හැමදේම තේරෙනවා. නෑ රාතේකට තේරෙන එකක් තියෙනවා. ඇයි දන්නේ මෙයා මෙච්චර මාන්සිලා කෑ ගාගෙන මට මේවා කියන්නේ. අන්න ඒක තේරෙනවලු. මේ දේවල් මොනවද කියන එක තේරෙන්නේ නෑ. බුදුමඩ බුදුහාමුදුරු දින රාගෙනකමට මායම් ගැඹිරව කියන පකුරු යන්න කතා කරන ඇයි දන්නේ නැහැ. භාග්‍යවත් සාරිපුත්ත ඇති. ඒ කරාත් වෙලා පව් දෙවනි පාර රාත් වෙයි කියන්නේ පැති. එතකොටලු කට්ටිය දන්නේ අර ගී ගී මිනිස්සු රාත් වෙලා මේ වෙනකොට. රාතේකට තේරෙන්නේ ඇයි දන්නේ මේගොල්ලෝ මෙච්චර මාන්ති වෙන්නේ? පව් මෙච්චර වචන විඳන් කළ පුදුමාකාර වේසක් නේ දරන්නේ. ගාම්භීර දත්මිටි කාගෙන සමහර ඒවා කියන ඇයි දන්නේ ආවේග සිල්වම එක කියන්නේ. ඒකළු තේරෙන්නේ යාට කියන කාරණාව තේරෙන්නේ නැහැ. කියන කාරණා තේරෙනවා නෑ. එයා රාතෙක් නෙමෙයි. එයාගේ කෙලෙස් දරවද? අර අඩුව මගේ තියෙනවනේ පුදුම. මේකත් මං කළා නේ කාලේ. ඔරෙන් අඹ කඩ මම කැඩුවනේ අඹ ඔරෙන් මම නික හරියටම මං ගැනමයි කියන්නේ. එහෙම කියන ඔක්කොම තේරෙනලේ කවුද? රාත් නොවුන කෙනා. රහත කල්පනා කරන පව් මේ කොයිදෝ තියෙන අඹ ගෙඩිය පටලන පව් මේ මිනිස්සයා. ඇයි දන්නේ මේ උඩපන පන කෑ ගන්න. ඒකළු තේරෙන්නේ යට අර කියන කාරණාවල මොකක්ද නැයි. ඒක තේරෙන්න කෙලස් තියෙන්න ඕනේ. මේක සද්ධර්මයක් කියලා යමෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නේ ඒ උත්මයා කවුද? පුදුජනයා. රාහතෙකුට ඒක සද්ධර්මයක් වශයෙන් දැනෙන්න සද්ධර්මය කියන්නේ මොකද්ද? නිවීමේ පණිවිඩය. නිවුණ කෙනාට නිවීමේ පණිවිඩයක් අවශ්‍ය නැත්නම් ඒ නිවීම ඇත්තට නිවීමක් අවශ්‍ය නැත්නම් ඒක දාම් පණිවිඩයක්ද නේ? එයාට සාමාන්‍ය වචන ටිකක්. යාගෙන එන බුදුහාමුදුරුවෝ පව් පුදුම වෙහසක් නිදාරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ගැන මේ ගැඹීර දේශනාවක්. අතරපද්දනේ රාත් වෙලා 25 කර සෝවාන් වෙලා රාහත බලන්න කතා කරන කකුල දැනෙන්නේ. ඒ පණිවිඩය දැනෙන්නේ නැල්ලුනේ. මොකද්ද කියන්නේ මොකටද මම කියන දේ ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ නෙමෙයි. ඒක තේරුම් ගන්න ඔබ වහන්සේට ප්‍රඥාවමදි. තේරෙන්නේ නැතිකමයි තේරුම් යන්නේ නැතිකමයි දෙකක්. තේරුම් ගන්න නැහැ කියලා කියන්නේ තේරුම් ගන්න නැහැ කියලා කියන්නේ ඒක වෙන ප්‍රශ්නයක්. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක තව ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක්. උත්තරේ එකයි. එතන කෙනෙක් ඉන්නවා මෙතන කෙනෙක් නැහැ. එතන කෙනෙක් ඉන්නවා ප්‍රඥාව නැහැ ඒ නිසා යාට තේරෙන්නේ මෙතන එක්කෙනෙක් නැහැ ඒ නිසා යා තේරුම් ගන්න නැහැ මම කිව්වා නේද මීටරේ පොඩ්ඩක් අර රේඩියෝ කතාව මම ඉස්සෙල්ලාම කිව්වා මම 100 ටික මීටර වැඩි කරගන්න. එතකොට තමයි ඒව අවු වෙන්නේ. වැඩි කරගත්තා වොලියුම් එක 100යි කියලා කියනවා. ඇතුලේ පොඩි නූලක් තියෙන. ඒ නූලෙන් තමයි 100න් නවතින. නූල පන්නලා 203ක් මේක කරකන්න පුළුවන්. ඔලිමක 500ට පාර කරනවා අයිසේක පුපුරන ප්‍රශ්නේ නැහැ ඔලිමකද 100ට තියෙනවා රාතේගේ 100ට සීමාවක් තියෙන්න බෑ සීමාවක් තියෙනවා නම් එයා රාත් වෙලා නැහැ පුදුජන කෙනාට සීමාවක් තියෙනවා එහෙනම් අසීමාව දක්වා මේක වැඩි කරන්න පුළුවන් රාතේගේ 100 වැඩි කර රාතම තව ටිකක් 100ෙන් ඉන්න තව කොච්චරක් ඉන්නද ස්වාමීනි මෙච්චරද එහෙනම් තව ටිකක් මෙච්චරක් ඉන්න එහෙම කියන්න බෑ රාතේගේ සීමාවට සීමාවක් නැහැ රාත්‍රිගේ සීමාවට රාත් සීමාවට සීමාවක් නැහැ. රාත්‍රිගේ සීය මනින්නම් බෑ. ඒකට නිම්මක් නැහැ, සීමාවක් නැහැ. හැබැයි පුදුජන කෙනාට සීමාවක් තියෙනවා. එයාගේ සතියට සීමාවක් තියෙන නිසා ඒක මනින්න පුළුවන්. සෝතාපන්න කෙනා සෝතාපන්න ඵලයට වඩා ඥානයක් තියෙනවා නම් එයාට සකෘදාගාමී වෙන්න කොච්චර වෙලාවද? විනාඩි දෙකක් තුනක් කියන්නේ. ඉක්මනට සකෘදාගාමී. ඇයි? ඒ සීය වැඩි. සතියෙන් තමයි මේ ලෝකේ හැමදේම නිදාස් වෙන්නේ. අසීයෙන් තමයි මේ ලෝකේ හැමදේම අසු වෙන්නේ. අසීය නිසා පැවැත්මකුත් සීය නිසා නිදාස් වීමකුත් තියෙනවා. මිත්‍යාව සම්මාව පරිනිවැරදි වැටුණාද? මේ කතා කරපු ටික උන්වහන්සේගෙන් ගිල්ලලා නැවත ශ්‍රවණය කළා බලන්න. ඔබ වහන්සේගේ නිවීමේ පණිවිඩය මම කිව්වා. මේ දවස්වල මොකද්ද මම ඔබ වහන්සේට කරන්නේ? අවවාදද? උපස්ථානද? ඔබ වහන්සේ තුළ සැඟවිලා ඉන්න ඒ ඒ රාහත් බෝධිය ඔබ වහන්සේට අවබෝධ කරලා දෙන්න. ඒ රාතන් වහන්සේට මම උපස්ථාන කරනවා. සතරමා භූතයත් ඔබ වහන්සේට උපස්ථාන කරනවා. ඔබ වහන්සේට එක තීරෙන් ඔබ වහන්සේ වැරදවා වටා ගන්න සමහරලාට. මිනිස්සු බයිනවා නෙමෙයි. ඒ රාතා මන් තුළ මම තාම නිවිලා නැහැ කියන එක මිනිස්සු මට හංගවනවා. මිනිස්සු දොස් කියනවා නෙමෙයි මම නිවිලා නැහැ තාම කැළඹෙනවා මට තරහා යනවා. මගේ ද්වේෂය මිනිස්සු මට හඳුන්වලා දෙනවා. ඒ සතරමා භූතය හැවිලා මේ සතරමා භූතය නිවැරදි කරනවා. හඳුන්වලා දෙනවා. මාව මට තේරුම් කරලා දෙනවා. මගේ චරිතය මට තේරිලා නැහැ. ඒක ඒගොල්ලෝ විස්තර කරන මේ ඔබ වහන්සේගේ චරිතය. නිවැරදි කරගන්න ඕනේ නිවැරදි කරගෙන ඊතර වෙන්න ගැටෙනවා නම් අපට ගාලා අපායට යන්න. ඒකත් ඒ සතරමා භූතය කියනවා. මේක විශ්ව ධර්මතාවය. සත්ව ස්වභාවයේ නාම රූප වලින් දකින්න එපා. මේක පණිවිඩයක්. පණිවිඩයක් වශයෙන් දකින මේ අමතනම තියෙන ইনফෝමේෂන් තොරතුරු. සෑදෙන්නේ පෙරලන් සරණ. විවේක ගන්න. උන්වහන්සේලා සයිදන්නේ විවේක ගන්න යන්නේ. අරුණාකන විවේකයෙන් මේ ඉරියව් කියන්න පුළුවන්. මගේ ගුරුවරයා ආශ්‍රමේ ඉන්නකොට එක දවසක් එක පණිවිඩය සාකච්ඡා කළා. මේ ලෝකේ අපට කවුරුත්ම නැහැ. අම්මලා තාත්තලා සහෝදරයෝ සහෝදරියෝ මේ කියන ඥාතියෝ මිත්‍රයෝ කවුරුත්ම නැහැ. ඒවා අපි ගොඩාක් ගොඩනගාගත්ත බැඳීමක් ඒවා. මේ බැඳීම තියෙන තාක්කල් ඒවල ඉන්නවා. බැඳීම නැති දාට ඒගොල්ලෝ පොළු අරගෙන කැටි අරගෙන මන්න අරගෙන අපේ පස්සෙන් පන්නනවා. තාත්තම පොළු අරගෙන පන්නනවා. තාත්තා පොලිසියට යන පුතාට විරුද්ධව. මොකද අර බැඳීම කැඩුනලු. අම්මගේ දොරකඩුවක් ගන්නලු. ලේලිට පයින් ගන්නවලු පුතාට කන පැලෙන්න ගන්නවලු දෙන්නාම ඉල්ලුණා. මොකද කිව්වම අර බැඳීම ගියාලු. පුදුම වැඩේ. අයියා මල්ලිව පෙන්වන්න බැරිලු. ලොකු තාත්තා ඒ පස් පාගන්නවත් බෑ. පුදුම වැඩේ. එතකොට අපට තේරුණා මේ ලෝකේ ඇත්ත තමයි මේ ලෝකේ කවුරුත් අපට නෑ බැඳීම නිසා අපි හදාගත්ත දේවල් මේවා. ඒ බැඳීම තියෙනකන් තමයි මේ ඔක්කොම. ලොකු දුවට දෙන්න ඕන ඉඩම පොඩි දුවට දුන්නාම ලොකු දුව ඇල් වතුරක් දෙන්නේ නැහැ තාත්තට අම්මට. පොඩි දුවට දෙන්න ඕන දේ ලොකු දුවට දුන්නාම පොඩි දුව ඌණියම් කරන අම්මා තාත්තගේ අංශභාගය දෙන කකුල ඇඹරිලා යන්නේ. ඇයි? එහෙම තමයිලු. ඒ බැඳින් තියෙන කාලේ විතරනේ ඔක්කොම තියෙන්නේ නැත්තම් මොකවත්ම නැල්ලු. හැමෝගේ මැව්වා. Tamanට Tamanවත් නැහැ කියලා විශ්වාසද? ඔව්. ඔබ වහන්සේට ඔව් මට මමවත් නැහැ. අන්තිමට තමයි මම ඉන්නේ ලිස්ට් එකේ. මාව කෙරවල මම නිකන් එපා කරපු මිනිසෙක් වගේ මාව අන්තිමට තියලා තියෙන්නේ. ඔබ වහන්සේට ඔබ වහන්සේ නෑ නේද? ස්වාමිනී නැති කෙනාට මම ඉන්නවා. ආ ඕම් මං කිව්වේ මේක වෙනත් එකක් කියලා. ඊට මට ඉස්සරහට එන්න කිව්වා. සේරම කට්ටිය කියනවා මට මංවත් නෑ කියලා ඔබ වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. ඇයි ඉන්නේ? අර නැති එකාට මම ඉන්නවා. ඒ නැති එකා තේරුම් ගන්නකම් මම ඌව නඩත්තු කරනවා. ඌ වෙනුවෙන් මම ලස්සන වෙනවා, කොණ්ඩේ తీරනවා. හැමදේම කරනවා. නැති එකා කවදද මම තේරුම් ගන්නෙ? එදාට මම නැති වෙනවා. එතකම් මම ඉන්නවා සංහා. එහෙනම් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉන්නවා. අද පාඩම ඉවරයි. දැක්කද ඒ දැකපු විදි තුනමාරයි මට ඒ කාලේ වයස. ආශ්‍රමේ පළවෙනි අවුරුද්දේ ඉවරලා දෙවෙනි අවුරුද්දේ භාගයයි. එදා මම තේරුම් ගත්තා. මේ ලෝකයේ Tamanට Tamanවත් නැහැ. නමුත් ඒක දැනගත්තේ නැත්තම් අර නැති එක අඳුනගත්තේ නැත්තම් එයාව මම ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරන මොහොත දක්වා ඒ නැති එක වෙනුවෙන් මම ඉන්නවා. ඔබ වහන්සේත් එතන තමයි ඉන්නේ. මම එතනින් බේරුණා. ඔබ වහන්සේ එතන ඉන්නේ. ඔබ වහන්සේ බේරලා මගේ ළඟට එන්න. අපි දෙන්න එකම තැන ඉන්නේ. පැහැදිලිද? ඇති වෙන්නයි බය වෙන්න ඕනේ. මක් නිසාද ඇති වෙන දේ කවදාරි නැති කරන්න මං නගලන්න ඕන නිසා. වෙහෙසෙන්න ඕන නිසා. ඇති වෙන්න බය වෙන්න නැති වෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ. නැතිවීමෙන් සියල්ල නිමා වෙනවා නම්, කෙරවල වෙනවා නම්, අවසන් වෙනවා නම් කුමක් නිසා නැතිවීම නිසා චකිත වෙමුද? බය වෙමුද? බීතියටපත් වෙමුද? නැතිවීම යහපතකි. ඇතිවීමයි අයහපත. ඒ නිදාස් වීම ඊට වඩා භයංකර වන නිසා නැතිවීමට කැමැති වෙන්න. නැතිවීමට ප්‍රිය වෙන්න, නැතිවීමට ලං වෙන්න. නැති වෙලාම යන්න. ඇතිවීමට බය වෙන්න. නැත් ඇතිවීමට අප්‍රිය වෙන්න. පුළුවන් තරම් දුරස් වෙන්න. හේතුව ඒ නිසා නැවත නැවත ඉපදීම නිර්මාණය වෙන නිසා Muchas gracias.